සම්බුදු සරණයි සදැහැති ඔබ සැමට යමෙක් මනසේ දසූ ධර්මය ඒ අනුවම පිළිපදිද්ද ඒ පුද්ගලයෝ ඊතර කිරීමට අපහසු මායයට අයත් පෙදස ඉක්මවා පරතරයට යති සදහවතුනි එලෙසින් පරම සැපය වන නිර්වාණය කරා ගමන් කරනු පිණිස ඔබට මඟ පෙන්වන්නට අදත් උදෑසන ප්‍රත්‍යවේක්ෂා දේශනා මාලාවේ තවත් නැවුම් සතියක් ආරම්භ කරමින් අප මෙලෙස සූදානම් වන්නේ සමාධිය පිළිබඳවයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපට දේශනා කරන්නේ. ඉතින් ඒ උදෙසා අප සැම කෙරේ මෙත් සිතින් සුපුරුදු ලෙසින් මේ ධර්ම සභාවට වැඩම අවදාළ පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි පළමු කොට සාදු නාද නංවා පිළිගනිමු. සාදු සාදු සාදු. ප්‍රතිවේක්ෂා දේශනා මාලාව නරඹන සදැහැති පින්වත් පිරිසක් අද දවසේදී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 සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ මේ ජීවිතය සුවපත් භාවයට පත් කරගෙන සසර ජීවිතයේ දුක් නිවාගෙන අවසාන වශයෙන් උතුම් නිවනින් සැනසෙන්න ඕනේ ඒ සඳහා උතුම් ධර්මය අපේ මානසිකාරයෙන් නැగిලා යන විදිහට අපි අපේ ජීවිතය නිවැරදිව සකස් කරගන්න ඕනේ. අපේ මානසිකාරය ධර්මානුකූල බවට පත් කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන උපක්‍රම අපි අපේ ජීවිතයට ඒක රාශි කරගන්න ඕනේ. ඉතින් ඒ සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් තමයි අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තුළ අපි යම් පුංචි හරි වර්ධනයක් ඇති කර ගැනීම සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙලක් තමයි අපි හැමදාමත් ප්‍රත්‍යක්ෂ වැඩසටහන හරහා ඒ ප්‍රත්‍යක්ෂ වැඩසටහන තුළින් සාකච්ඡා කරන්නේ ගොඩාක් ධර්ම කරුණු නෙවෙයි කියලා මම හැමදාම කියලා තියෙනවා. මොකද ධර්ම කරුණු අපිට හොයාගන්න කතා කරන්න අපි බොහෝ කතා කරා. දැන් මේ සතිය අපි සූදානම් වෙන්නේ සමාධිය ගැන කතා කරන්නයි. මොකද මේ සතිය දැන් හොඳයි. ඒ මොකද දැන් සමාධියක් අත්විඳින්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මොකද ජනවාරි 1 වෙනිදා ඉඳන් මේ වෙනකොට දැන් දින ගණනාවක් තිස්සේ අපි දෛනික චර්යාව වෙනස් කරගෙන ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා. සමාධිගත සිතක් කියන්නේ මහා ශක්තිමත් හිතක්. යම් කිසි කෙනෙක් යම් සමාධියක් ඇති කරගත්තා නම් ඒ සමාධිය කියන්නේ සමාධිය කියන එක අපි අර්ථ දක්ව ගමු. ධර්මානුකූලව ගත්තොත් සමාධිය කියලා කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය කුසල සිතක. කුසල සිතක් එක්ක අපි තියාගන්න කුසල ආරම්මණයක දිගටම සිත පවත්වා ගැනීමේ හැකියාව. එතකොට මේක අපි කොච්චර තියනවද කියලා අත්හදා බලන්නේ නැහැ. කියන්නේ අපි පුහුණු කරන්නේ අපේ හිත. මේක පුහුණු නොකිරීම හේතුවෙන් අපිට මේ සත්‍යය උදා කරගන්න බෑ. ඉතින් මම ධර්ම ශ්‍රවණය කරන ඔක්කොටම සත්‍යවාදීව Taman දිහා බලන්න කියලා කියනවා. හරිද? සමහර අය බණ අහනවා. තව මේ වෙනකොට චිත්ත සමාධියක් ඇති කරගන්න ඕන කියලා උත්සාහයක්වත් ගන්නෙ නැහැ. හරි ඒ කට්ටිය ලොකුට ඔකු තුනක් විතර අහගන්න ඕනේ. මොකද මම ප්‍රායෝගික නැහැ මට වෙන වැඩ තියෙනවා. හරිද මට තව කල් තියෙනවා. ඉතින් කායික වේදනා එක දිගට එන්න පටන් ගන්න කාලය ආවට පස්සේ සමාධිය බොහෝ දුර යනවා. හරිද? බොහෝ දුර යනවා. ඉතින් මේකෙදි අපි ඇයි අපි මේක කරගන්න ඕනේ කියන එක ගැන කල්පනා කරන්න මම හොඳ උදාහරණයක් දෙන්නම්. අපිට තියෙන වැඩ මොනවද? හරිද? මේ පිළිබඳ දැඩි කල්පනාවකට එන්න ඕනේ අපිට තියෙන වැඩ මොනවද කියලා. අපිට තියෙන වැඩ මොනවද? ඇයි අපි මෙච්චර වැඩ කරන්නේ? මං කිව්වොත් හිත සතුටෙන් තියාගන්නයි වැඩ කරන්න කියලා. කය සැපෙන් තියාගන්න සහ හිත සතුටෙන් තියාගන්නයි ඔක්කොම වැඩ ටික. දරුවන්ගේ වැඩ, ගෙවල් වල වැඩ නේද? එතකොට හැම නිමේෂෙක ඉඳගන්න නේද හොඳට ඉඳගන්න පුටුවක් ගන්නවා හොඳට යන්න වාහනයක් ගන්නවා ඉතින් කය සැපෙන් තියන්න හිත සතුටෙන් තියන්න නේද කය සැපෙන් තියන්නයි හිත සතුටෙන් තියන්න තමයි ඔක්කොම වැඩ ටික හරි විවාහ වෙන්නේ රස්සා හොයාගන්නේ ඒකයි මම ඔය කලින් කියලා තියෙන හින්දා ගොඩක් විස්තර කරන්න ඕනේ ඒක තමයි ආරමුණ ඒක තමයි අපේ ජීවිත අරමුණ ජීවිතයේ තියෙන එකම දේ හැම නිමේෂයකම තියෙන මේ වැඩේ තමයි කරන්නේ එතකොට මේ සඳහා අපි ගන්න උපක්‍රම මේක අපි ලොකු පීඩනයකට සහ ලොකු ගැස්සීමකට පත් වෙන දෙයක් අපි කතා කරලා තියෙනවා. නමුත් මෙතෙන්දී ආයතරයක් ඕනම හින්දායි මම මේ කතා කරන්නේ. සීලය ගැන කතා කරද්දී කතා කරා අපි. මේ සඳහා මගේ මනස, මට ලැබිලා තියෙන මනස මට ලබා දෙන උපක්‍රම මොනවද? හරි. කය සැපෙන් තියන්න ඉතින් උපක්‍රම වුණ දේවල් තියෙනවා. ඉතින් පහසු තැන්, පහසු ඉරියව්, නේද? පහසු විදිහවල් අසනීප හොඳ කරගෙන බෙහෙත් හේත ආදිය සිත සතුටින් තියන්න මොනවද කරන්නේ? සිත සතුටින් තියන්න අපිට ගොඩ දේවල් හොයන්න වෙලා ඒ තමයි ප්‍රිය රූප, ශබ්ද, ගන්ධ, රස, ප්‍රිය ස්පර්ශ සහ ආදරය ආදී ප්‍රිය ධම්ම. එතකොට මේ හය තමයි අපි අපිට අපේ මනස හැම වෙලේම අපිට ලබා දෙන සතුටු වීමේ ක්‍රමවේද. මගේ මනස ඒකර මේ සතුටු වීම වෙන්නේ සිතට නේද කියලා බලන්න ප්‍රිය රූප දැක්කම ඇහැ නලී නලී සතුට වෙනවද? ඇහැ මුකුත් දන්නේ නැහැ. කන මුකුත් දන්නේ නැහැ. නාසය දිව ශරීරය මුකුත් දන්නේ නැහැ. ඒවා එක්ක සතුට වෙන්නේ සිත. නේද? ඒවා එක්ක සතුට සතුට විඳින්නේ සිත. එහෙනම් අපි ඒකම අරමුණ මේ හිත ඇතුලෙන් සතුට හදාගන්න ඒකට භාවිතා කරන්නේ බාහිර තියෙන දේවල්. එන්න ඒ දේවල් එකතු කරන එක නේද මේ වැඩ වැඩි කියලා කියන්නේ. වැඩ කියලා කියන්නේ ඒව නේද? නේද අපි වැඩ කරන්නේ ඒකටනේ. එහෙනම් මේ සතුට කරගන්න වැඩ කරන්න අපි අපිට හරියට වැඩ. මොකද අපි මේ හිත සතුටෙන් තියාගන්න ඕන, කාය සතුටෙන් තියාගන්න ඕන අපිට වැඩ. එතකොට මේ මම කියන්නේ ඔන්න ගෙදර ගෙදරක හදන චූටි බල්බ් පැටියෙක් ඉන්නවා. මේ සත්වයාට තියෙන පුංචි මනසක්. එයත් හැම වෙලෙම කය සැපයීරිය අවුග තියාගන්න උත්සාහ කරනවා. නේද? එයාට කය දුක් ඇති වෙනකොට උත්සාහ කරනවා. එයත් හැම වෙලෙම මොනවා හරි ක්‍රමයකින් මේ ලෝකෙ ඉපදුනාට පස්සේ හිත සතුටෙන් තියාගන්න එක එක දේවල් පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කරන්නේ එයාගේ මනසට දැන් එයාගේ මනසෙන් තමයි තීරණ ගන්න නේද? එයාට දැනෙනවා හිත සතුට කරගන්න කරන්න ඕන වැඩ වගේ. මොනවාද? එයාත් කැමති නැද්ද ප්‍රිය එයාගේ එයා ප්‍රිය අය ළඟට වෙලා ඉන්නවද නැද්ද? එහෙනම් ප්‍රිය රූප දැකීමෙන් එයාගේ සතුට හිතේ සතුට ඇති වෙනවා කියලා දන්නවා. එයා කැමති නැද්ද ආදර වදන් අහන්න? එහෙනම් සාන්තව කතා කරනකොට එහෙනම් ප්‍රිය ශබ්ද අහන්න එයා කැමති. ඒකෙන්ද ප්‍රියව කතා කරන කට්ටිය ළඟට ඉන්න සරපරසා කට්ටිය ළඟ එයා ඈතට යන ඉක්මනට. නේද? ඒතර ප්‍රිය ගන්ධ ප්‍රිය රස, ප්‍රිය පහස සහ ආදරය වගේ දේවල්. එයා එයා එයා ඒ වැඩ ටික කරන්න භාවිතා කරන මනස චූටි බලු මනසක්. නේද? එතකොට පුංචිම පුංචි බලු මනස පාවිච්චි කරලා එයා ඒ වගේ උපක්‍රම යොදන සතුට වෙන්න. උසස් මනස කියන මට තියෙන උසස් මනස භාවිතා කරලා මනුස්ස කියලා කියන්නේ උසස් මනසක් තියෙන කෙනේ මං කරන්නේත් මොකක්ද අන්තිමට? නේද? ඒ ටිකම නම් ගැටලුවක් තියෙනවා. මනස පහත් දුන්නේ නැහැ අපේ. එහෙම පහත් පැත්තට දාන්න කතා කරන්නේ නෙවෙයි. උසස් මනසක් තියාගෙන මම කරන්නේ අර චූටි බලු මනසෙන් ලොකු බලු මනසකුත් නෑ පුංචි බලු පැටේ කියලා මං කියේ චූටි බලු මනසකින් කරන උපක්‍රම ටිකමද යොදන්නේ කියන ප්‍රශ්නේ එනවා තදී. මේක දැනුණොත් අපිට පොඩි කම්පනයක් ඇති වෙන්න ඕනේ. මගේ ජීවිතේ මම තිරිසන් සත්තුන්ට සමාන්තරව ගත කරලා ලොකු දෙයකින් ප්‍රයෝජන අරන් නැහැ. මොකක්ද ලොකු දේ? හරියට ඔකට මම කියන්නේ ගණක යන්ත්‍රයක් නැත්නම් කැල්කියුලේටරයක් ආග ළඟ හරි තියෙනවා. තව කෙනෙක් ළඟ කම්පියුටරයක් තියෙනවා. අර අරකින් කරන්නේ ඉලක්කම් බෙදන එකතු කරන ටික ගැන කැල්කියුලේටරෙන් කරන්න පුළුවන්. මෙයා කම්පියුටරේ තියාගෙන කරන්නේත් ඒකම නා. හරිද? ඒතර කම්පියුටරෙන් කරලා කම්පියුටරේ කැල්කියුලේටරේ වඩටපත් වෙන්නේ නැහැ. ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ. නමුත් මෙයා අරන් තියෙන වැඩේ අරක. නේද? එහෙනම් අපිට අපි ඊට වැඩි හාගිය පැත්තක් දැනෙන්න ඕන තේරෙන්න ඕනේ. හරි මේ කාරණාව හොඳට මතක තියාගන්න ඕනේ. සමාධියකින් තරම් සතුටක් හරි චිත්ත සමාධියක් ඇති කර ගැනීමෙන් අපිට මහා විශාල සතුටක් උපදිනවා. ඒ සතුට උපදින්නේ ඇයි කියලා මම කියන්නම්. <clears throat> හැම තැනම විසිරෙන හිත අපි උදේ ඉඳන් ඉන්නේ මේක හොඳට තේරුම් ගන්න. තේරුම් අරගෙන මේකට යම් කිසි වැඩපිළිවෙලක් හදන්න ඕන හින්දා මේ කියන්නේ. අපි උදේ ඉඳන් හැන්ද වෙනකන් ඉන්නේ ගහෙන් බැස්ස කුකුලා වගේ. ඇයි එහෙම කියන්නේ? ගහෙන් බැස්ස කුකුලා මොකද කරන්නේ? පහුරු ගගා හොයනවා, පහුරු ගගා හොයනවා, හූරනවා, හොයනවා, හූරනවා, හොයනවා, හූරනවා, හොයනවා. නේද? එතකොට මේ හොයන හැමදේම යාට ප්‍රයෝජනවත් දෙයක් නැහැ. එයාට හාල්ලටයක්, පණු කෑල්ලක් මොන හරි එකක් හම්බෙච්ච ගමන් එයා ඒක කනවා. කාලා ආය හූරනවා, ආය කනවා, ආය හූරනවා, ආය කනවා. එහෙම නේද? මේ මං කොහොමද දන්නේ? <laughs> එයාගේ කකුල් දෙක වගේ මට තියෙනවා ඉන්ද්‍රියන් පහක්. ඇහැ කන නාසය දිව ශරීරය. මමත් උදේ නැගිටලා ඉඳන් වටපිට බලනවා කියන්නේ හූරනවා කියලා හිතනද? අර මෙහෙම වටපිට බලන ඔක්කොම දිහා මට වැඩි වෙලා බලන් ඉඳ උනාවක් නැහැ. ඒක රසයකුත් නැහැ. මෙහෙම හොයනවා මගේ වැඩේ හොයන එක. හොයනකොට හොයනකොට හොයනකොට හම්බ වෙනවා මොකක් හරි එකක්. හම්බෙච්ච ගමන් අන්න කෑවා. හරිද? ඒවා කියන්නේ ඒක ග්‍රහණය කරගත්තා. ඒකෙන් සතුටු වුණා. ඊළඟට හරියන්නේ ඊට පස්සේ ආය හොයනවා වටපිටේ නේද? දකින දේවල්, අහන දේවල්, විඳින දේවල් වලින් සතුටු වෙන්න අරමුණු හොයනවා. නේද? එතකොට ඒ අරමුණු හොයන ගතියෙන් අපේ, ඒ කියන්නේ සතුටු අරමුණු හොයවීම සඳහා තියෙන තල්ලුව අපේ සිතේ සතුටු වෙන්න ඕන අරමුණු සතුටු විය හැකි අරමුණු හෙවීමේ අවශ්‍යතාවයකින් ඒවා දැන් දැක ගන්න ඕනේ දැන් අහ ගන්න ඕනේ දැන් විඳ ගන්න ඕනේ කියලා නොසන්සුන්කමකින් අවශ්‍යතාවයකින් හැම වෙලෙම ඉන්නවද නැද්ද? ඒක හැම වෙලෙම තියෙන එකක් යටින් දුවන වැඩ පිළිවෙලක් වගේ හරියන එකක්. හරි. ලස්සන රූප දැන් දකීවා කියලා ප්‍රාර්ථනාවකින් වගේ ඉන්නේ. අනේ දැන් දකින්න ඕනේ නැහැ තව මොහොතකින් දකින්න ඕනේ ලස්සන රූප විතරන්නේ කැමති. හරි ලස්සන ඒවා සහ තමන් මං කැමති දරුවෝ. නේද අම්මෙක්ගේ නිබ්බාන්දව පීඩනයක් තියෙනවා. දවස් දෙක තුනක් දැක්කේ නැත්නම් දරුවේ නේද? ඒ කියන්නේ දැකීමේ අස ඒ කියන්නේ අපි ආදරය කරන අම්මෙක් දරුවෙක් විතර නෙවෙයි ආදරය කරන කෙනෙක් ගැන හිතුවොත් එයාව දැකීමේ නිබඳ ආසාවකින් පෙළෙනවා. නේද? කැමති දේවල් ඇසීමේ නිබඳ ආසාවකින් උවමනාවකින් පෙළීමක් තියෙනවා. මාව පෙළන ගතියක් තියෙනවා. අපහසු ගතියක් තියෙනවා. හරිද? ඒ ඒ නොදක් නොදක ඉන්නකොට පීඩනයක් තියෙනවා. දැක දැක ඉන්නකොට නේද සතුටක් තිබ්බට අදහසක් තියෙනවා නැති වේද දන්නේ නැහැ කියලා පීඩිත ගතිය අඩු වෙන්නේ නැහැ නේද? ඇලෙන ගතිය තියෙන ඇලෙන ගතියත් එක්ක නෑ මෙහෙමයි මම කොහොම හරි මේක තියාගන්න ඕන නම් මසුරුකම් උපදවාගෙන නේද ළඟ තියෙන වස්තුන් කෙරේ මසුරුකම් උපදවාගෙන කවුරුත් එයිද දන්නේ නෑ කියලා නේද රසය කෑමක් හම්බුනොත් කවුරුත් එයිද දන්නේ නෑ වගේ හරි කාටවත් දෙන්නේ නෑ කියලා අල්ලා ගැනීමක් බේරා ගන්න ගන්න උත්සාහයක් ඒ වගේ මේ හරිම හැම වෙලෙම ඉන්නේ මොනවා හරි නිකන් පහුරු ගන්න අදහසෙන් තමයි ඉන්නේ අපි හිත හරි හෙරීමේ අදහසක් තියෙන නිදහසක් ගන්න ඒකින්ද මං කියනවා හිතට විවේක නෑ හිතට විවේක නෑ මොකද කියන්නේ නේද ඒකින්ද අපි ඉන්නේ පීඩනයකින් ඒකින්ද අපි ඉන්නේ අවිවේකයකින් හරියට කොයි වගේද චූටි ළමයෙක් බලා ගන්න ඉතාමත්ම හිතුවක්කාර හැම වෙලේම දඟලන පුංචි දරුවෙක් බලා ගන්න ආයම්මා කෙනෙක් වගේ අම්මා කෙනෙක් කියලා කියන්නේ නැහැ මම ආයම්මා කෙනෙක් ආයම්මා බලා ගන්න කැමැත්තෙන් නෙවෙයි නේද එහෙනම් ආයම්ම කෙනෙක් වගේ එයා බලා ගන්න වෙලා තියෙනවා. එයා ඉල්ලන ඉල්ලන දේ ළමයා ඉල්ලන ඉල්ලන දේ හැම වෙලේම දෙන්න වෙලා තියෙනවා. දුන්න නැත්නම් ළමයා හරියට කරදර කරනවා. නේද? ඉල්ලන ඉල්ලන දේ දුන්න නැත්නම් ළමයා මේ ආයම්මට අපි තමකෝ ගහනවා, හූරනවා, හපනවා. හරිද? එහෙම එහෙ දුවනවා. ඉතින් ඉල්ලන ඉල්ලන දේ දෙන්න ඕනේ. ඉල්ලන ඉල්ලන දේ දෙන්න ඕනේ. එතකොට හිත කවුරු වගේද දන්නේ? ළමයා වගේද නැද්ද? ඉල්ලන දේ දුන්න නැත්නම් මොකද කරන්නේ? කරදර කරනවද නැද්ද? කරදර කරනවා, රත් කරනවා නේද? පුච්චවනවා වගේ දැනෙනවා, නලියවනවා වගේ දැනෙනවා, හරි අපහසුයි. එහෙනම් ඉල්ලන ඉල්ලන දේ දුන්න ආයම්ම කෙනෙක් වගේ තමයි මට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ හිතට වහල් වෙලා. නේද? මෙයා එක එක එක එක ඒවා ඉල්ලනවා. පුදුම කියන්නේ ළමයා වගේම තමයි. මේ ළමයාට අතන තියෙන සෙල්ලම් බඩු ඕනේ කියලා දීලා චුට්ටක් කරලා යනවා අල්ලවිසි කරනවා. මේ හිතත් මොකද? සමහර දේවල් දුන්නා ටිකක් වෙලා දෙපා වෙනවා හිතට. නේද? ඒකෝර එතන මගහැරලා යනවා ආයෙ චුට්ටකින් ආයෙ එකම වුණ වෙනවා. නේද? එහෙනම් පුංචි ළමයෙක්ට සාත්තු කරන ආයම්ම කෙනෙක් වගේ අපි හැම වෙලෙම අපේ හිතට හිත ඉල්ලන දේවල් කර කර කර කර කර කර මහා කරදරකාරී තත්වයක ඉන්නවා. දැන් ආයම්මට විවේකයක් නැහැ. මේ මම දන්න දවසේ නම් මම මොකද කරේ? හිත ඉල්ලන ඉල්ලන දේවල් දිදී ඉන්න විවේකයක් නැහැ. හොඳයි මේ වගේ විවේකයක් නැතුව ඉන්න වෙලාවක ළමයා බුදිය ගත්තොත් ටිකක් වෙලා ආයම්මට මොනවද හදේද? අම්මෝ ඔහොමම තියන්න ඕනේ යන්තම් ටිකක් විවේකී වෙන්න ඕනේ කියලා ලොකු සන්තෝෂයක් ඇති වෙයි. නේද? අන්න ඒ වගේ අපේ පින්වත් හිත මේ ලෝකේ තියෙන කිසිම කාම වස්තුවක් ඉල්ලන්නේ නැති තත්ත්වයටපත් වුණොත් එක මොහොතක හිතන්ද එක මොහොතක අපිට කිසිම කාම වස්තුවක් මේ හිතේ ඉල්ලන්නේ නැහැ. හරි. එහෙම අවශ්‍යතාවයක් හිතට නැති වෙලා අන්න ඒ වෙලාවේ මොන්න තරන්නම් විවේකයක් දැනෙනවද මහා බරකින් නිදහස් වුණා වගේ. හරි. උස්සන්ගින්න බරකින් නිදහස් වුණා වගේ. ඉතින් මෙන්න මේ தත්ත්වය තමයි සමාධියකින් අපිට පළවෙනිම ලැබෙන්නේ. ඒක හින්දා ඒ සමාධියත් එක්ක මොකද වෙන්නේ? හිත ප්‍රීතියෙන් පිරෙන්න පටන් ගන්නවා. හරි. එතකොට අතුලාන්තයෙන් එන ප්‍රීතිය හරියට නිකන් මාව පැල්ලය වගේ යන ප්‍රීතියක්. අන්න එහෙම ප්‍රීතියක් ඒක ඒ පැරිලායයි වගේ කියලා ඇති වෙන මේ ප්‍රීතිය උපදවා ගත්තොත් යම් හේකින් යම් කෙනෙක් එයාට පින්නත් ඒ ප්‍රීතිය ලොකු හේතුවක් වෙනවා ධර්මයේ ඇලි ගලි වාසය කරන්න ධර්මයේ ඇලෙන්න ඇයි අපි වැඩියෙන් සන්තෝෂ වෙන දෙයක් තියෙනවා නම් වැඩියෙන් සතුට ඇති වෙන දෙයක් තියෙනවා ඒකේ ඇලෙන ගතිය අපේ හිතේ තියෙනවා මොනවා හරි කෑමක් මොනවා හරි එක චොක්ලට් ජාතිකට මම කැමති හුඟක් කැමැත්තෙන් හිටියා. ඊටදී ගොඩාක් රස චොක්ලට් එකක් මට කවුරු හරි ගෙනත් දුන්නා. හරි. දුන්නාට පස්සේ මම ඒක කෑවට පස්සේ පරණ එකට නෙවෙයි ඒක වින්දනය කරාට පස්සේ ඒක ගැන අහගෙන හිටියට හරියන්නේ නැහැ. ඒක වින්දනය කරා නම් එයාට ඒක පිළිබඳ ලොකු වමනාවක් ඇති වෙනවා. හරි. එහෙනම් මං කිව්වොත් එහෙම ප්‍රීතියක් උපදවා ගන්න අපි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන දේවල් ඔස්සේ දිවගෙන ගියා. ඒ හය තමයි අපිට දොරටු හයක් විදිහට තේරුනේ. සමාධිය කියලා කියන්නේ ඊට වඩා දෝරේ ගලා යන උල්පතකින් ගලන වතුර වගේ මේ හිත පලාගෙන යන වගේ දැන හේතුවක් විශේෂ හේතුවක් හොයාගන්න නැති පිපිච්ච මලක් වගේ හිත හැම වෙලේම තියෙනවා. ඉතින් මම එහෙම කියන්නේ මේක හැකිලිලා තියෙන්නේ. මේක රිදිලා තියෙන්නේ හොඳට. හරි. මේක අසනීප වෙලා වගේ නේද? අපි දන්නවා සමහර අයගේ වකුගඩු, අක්මාවල් නේද? ඒව පෙනහැල්ල, ඒ වගේ ඒවා අසනීප වුණාම වෛද්‍යවරු කියනවා මේ ගොඩාක් රතු වෙලා තියෙන්නේ නේද? පරීක්ෂණයක් කරලා කියනවා රතු ගොඩක් රතු වෙලා තියෙන රතු වෙලා තියෙන්නේ මේ ඉදිමිලා තියෙන්නේ. ඒකෙන්ද හරියට සිදෙනවා. සිදෙන්නේ ඒකයි. ඒව අඩු වෙන්න බෙහෙත් දෙන්න ඕන කියලා. ඒ වගේ අපේ හිතත් යන රතු වෙලා ඉදිමිලා තියෙන්නේ. හරි හරි අපහසුයෙන් තියෙන්නේ. ඉදින්නේ ඒකනේ. පොඩ්ඩක් අත රිදි රිදි ඉන්නේ. අන්න ඒ රිදීම ඔක්කොම නැති වෙලා මේක සුවපත් භාවයට පත් වෙලා අර කුසල අරමුණේට හිත නැවතින වෙලාවට මේ කිසිදු දෙයකින් තිබ්බ අවිවේකය මොකුත් මේ හිත ඉල්ලන්නේ නැහැ. ඉල්ලන්නේ නැහැ. ඉල්ලන්නේ නැති ඉඳ ලොකු විවේකයක් දැනෙනවා. ඒ විවේකයත් එක්ක ලොකු ප්‍රීතියක් ලොකු ප්‍රීතියක් උපදිනවා. එතකොට බාහිර ලෝකයේ අපි ලබපු දේවල් වලට වැඩිය මේ ප්‍රීතිය බොහොම ඉහළයි. මේ ලබන ප්‍රීතිය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ditta ධම්ම සුඛ විහරණය කියලා. හරි තව ටිකක් එහාට ගියාම මේ ප්‍රීතිය ධ්‍යාන මට්ටම දක්වාම ගියාම කියනවා මේ ජීවිතේ ලැබිය හැකි සැප විහරණය කියලා එකට කියනවා. ඒ කියන්නේ කෙනෙක් මේ ඉන්න ජීවිතේ සැපෙන් ඉන්නවාය කියලා දවසක් තියෙනවා නම් අන්න ඒ දවස ඔන්න ප්‍රීතිය උපදවාගත්ත දවස විතරයි එතකම්ම කයෙන් සහ සිතෙන් දුක් විඳිනවා. එතකම්ම කයෙන් සහ සිතෙන් දුක් විඳිනවා. ඉතින් මේක අපි තව ටිකක් පැහැදිලි කරගමු හොඳට. අපි තුමු අසුභ භාවනාව මුල් කරගෙන මේ ප්‍රීතිය දක්වා කෙනෙක් ගියා කියලා. හරි. දැන් මනුස්ස ශරීර පිළිබඳව දැඩි ආසාවකින් ඉන්න කෙනෙක් කියලා හිතන්න. මනුස්ස ශරීර දකින්න ආසයි, අහන්න ආසයි, ඒවා ඒ ශරීරත් එක්ක හැපි හැපි ඉන්න කැමැත්තක් තියෙන නිබඳව දැකීමේ ආසාවක් තියෙන කෙනෙක් ඉන්නවා. ඉතින් මේ කෙනා ඉන්නේ හරියට නිකන් ණයක් අරගෙන පොලි ගෙව ගෙව ඉන්නවා වාගේ. ණය ණයක් ගත්ත කෙනාට ණය බර හැමදාම තියෙනවා. නේද? මේ ණය බර තියාගෙන මොකද කරන්න වෙන්නේ? මාසෙකට පෙර පොලිය ගෙවන්න ඕන. පොලිය ගෙවපු දවසට සහනයක් තියෙනවා. නැතුව නෙවෙයි. හැබැයි ණය බර අඩු වෙලා නැහැ. ඊළඟ සැරේ තියන්න බෑ. ඒ වගේ අපි සමහර අය අපි ආදරය කරන කෙනෙක් ගත්තොත් අද දකිනවා මම අද දැකලා ආපහු එන්නේ මොනවද අහලා එන්නේ? හෙට ඉන්නවද? නේද? හෙට දකිනවා. හෙට අහලා ඉන්නේ මොකද්ද? අනිද්දා ඉන්නවද? හැමදාම අහනවා. හෙට කොහොමද? ඇයි දන්නේ? අන්න බලන්න අර තියෙන දැඩි බැඳීමට බැඳීම හරියට නිකන් ණය බර වගේ දවස ගානේ දැකීම හරියට නිකන් පොලි ගන්නවා වගේ. හරිද? සමහර වස්තු තියෙනවා දවසකට සැරයක් පොලි ගවන්න ඕනේ ඒවා. සමහර ඒවා තියෙනවා පැයකට සැරයක් විතර පොලි ගෙවන්න ඕනේ ඒවා නේද? මම කියන්නේ රූප විතරක් නෙමෙයි මම කියන්නේ. සමහර ඒවා තියෙනවා අවුරුදු මාසෙකට දෙකකට සැරයක්. ඉතින් අපි ඒවත් හරි හරි බලන්න යනවා නේද? හ්ම් අවුරුද්දකින් දැක්කේ නැහැ කියනවා මාසෙකින් දැක්කේ නැහැ මාස ගානකින් දැක්කේ නැහැ කිය යනවා. ඉතින් මෙහෙම පොලි ගෙව ගෙව ඉන්නවා වගේද නැද්ද? ජීවිතය නිකන් පොලි ගෙවර ණය බර අඩු වෙනවද? නෑ. සමාධියකින් මෙන්න මේ ණය බර අඩු කරලා දාන්න පුළුවන්. හරි තරහ ගියාම උන වගේද නැද්ද නේද අසනීපයක් වෙලා වගේ තරහ ගියාම අසනීපයක් වෙලා වගේ ඒ අසනීපෙ හින්දා මොකද වෙන්නේ බොහොම මේ රිදි රිදි ඉන්නේ විතරක් නෙවෙයි අසනීප වෙච්ච ලාර කවුරු හරි ළඟට ආවොත් නේද අපහසුයි ළඟට ඇවිල්ලා කරදර කරොත් කතා කරොත් හිනහ වුණොත් හරියන්නේ නැහැ තරහ ගියාම කොහොමද ඒත් එහෙමයි කවුරු හරි ළඟට එනවට කැමති නැහැ කතා කරනවට කැමති නැහැ නම් තරහ කියන්නේ අසනීපයක් වගේ. හැදිලා තිබ්බ අසනීපයක් සම්පූර්ණයෙන් හොඳ වුණා. කොච්චර සන්තෝෂද? නේද? අරගෙන තියෙන ණයක් පොලිය ගෙව ගෙව ඉන්නේ නැතුව සම්පූර්ණයෙන් ගෙවලා දැම්මොත් ආය ණය බර නෑ ඒකම සන්තෝෂයක්. ඒ වගේම තමයි පින්නත් නේ කෙනෙක් හිරේ විලංගුවේ වැටුණොත් එයාට හිරගේ ඇතුලේ ඉන්න ගමන් කල්පනා වෙන්නේ අනේ අනිත් අය නම් මේ එළිය ගිහලා කැමති කැමති විදිහට වැඩ කරනවා. හරි බොහෝ දේවල් කරගන්න මම මේ කස්සට හිර වෙලා ඉන්න ඕනේ කියලා. මොකද කියන්නේ සමහර වෙලාවට කොච්චර වැඩ කරන්න උවමනාවක් තිබ්බත් යහපත් දේ කරන්න උවමනාවක් තිබ්බත් භාවනාවක් කරද්දී විතර නෙවෙයි ලෞකික ජීවිතයේ දේවල් කරද්දී නිදිමත නිදිමත ගතිය නේද අපහසුකම හිත නිකන් හැකිලිලා වගේ තියෙන ගතිය කිසි ප්‍රබෝධමත් නැති ගතියක් තියෙන ස්වභාවයක් තියෙනවද නැද්ද? ඒ මොකද්ද? තීන මිද්ද කෙලින් ඉඳගෙන වැඩක් කරන්න බෑ ගොඩක් කට්ටියට නේද? මොකද ගන්න ඉරියව්ව නිදා ගන්න ඉරියව්ව වගේ. ඊළඟට මේවට බාර තියෙනවා මේවට බාර තියෙනවා නේද? හ්ම් පොතක් බලද්දිත් එහෙමයි. විනාඩි 5ක් 10ක්වත් හුඟක් කට්ටියට විනාඩි 5ක් 10ක්වත් එක දිගට පොතක්වත් බලන්න බෑ. තමන්ගේ ක්‍රියාවක් කරන්න බෑ. බොහොම ටිකක් කරනවා නැගිටිනවා නේද? මොනවා හරි දෙයක් ඕනේ. එහාට මෙහාට ඇවිදින්න ඕනේ. ඉතින් ලොකු කාලයක් දන්නේම නැතුව නාස්තිකම එක දිගට වැඩක් කරන්න පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව තීන මිද්දය ඊළඟට හුළඟේ වන්ලා තියෙන කොඩියක් වගේ. කොඩිය රූමනා තිබ්බට කෙලින් ඉන්න කෙලින් ඉන්න පුළුවන් කමක් නැහැ. හරියට ස්වාමියෙකුට අහුණු මෙහි කාර්යයක් වගේ. හරි මං මාව අහුවෙලා තියෙන කාගේ හරි වැඩ කරන්න එයා කියන කියන වැඩේ මට කරන්න ඕන. අන්න ඒ වගේ තමයි හිතේ ඇති වෙන සංසුන් කරන. උද්දච්චය කියලා කියන. ඉතින් ඒකෙන් අත මිදුණා වගේ අර හිරේ විලංගුවේ ඉන්න කෙනා හිරේ විලංගුවෙන් තීන මිද්දේ කියන හිරේ විලංගුවේ ඉන්න කෙනා එකෙන් අයින් වුණා වගේ. අර නොසන්සුන්කමෙන් පශ්චත්තාප වලින් සම්පූර්ණයෙන් අයින් වෙලා හරි ඊළඟට කාන්තාරක යන කෙනෙක් පාර හොයාගෙන යන කෙනෙකුට කාන්තාරේ අතරමං වෙලා යන කෙනෙක් වගේ ගිය කෙනෙකුට ෂේම භූමියක් හම්බුණා වාගේ තමයි මේ පංච නිර්ණය යටපත් වෙලා හිත ඒකාග්‍රතාවයකට ආපුවාම ඇතිවන ස්වභාවය. ඒක ඇත්තටම අන්න අර ටික මතක තියාගන්න ලෞකික ජීවිතයක් ලබන සතුටක් තියෙනවා එක එක දේවල් වලින් ඒ කිසිම සතුටකට කිට්ටු කරන්නවත් බෑ මේ ඇතුලෙන් එන ප්‍රීතිය. හරිද? එතකොට අපි මේ ලෝකේ ඉපදිලා අපිට ඒ වගේ දොරටුවක් අරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ නැද්ද? උසස් මනසක් තියෙන කෙනෙකුට. නේද? අනිතේ මම හැමදාම කියනවා අපි ලෝකේ සතුට වෙන්න ලබන වස්තු ඉදිරියේ ඉඳ වෙලා තියෙන්නේ හිඟා කකා. හිඟන ජීවිතයක් වගේ අපේ ජීවිතේ. කියන්න බලන්න අපි අපි දරුවෝ ඉස්සරහා ආදරය කරන අය ඉස්සරහා ඉන්නේ දෙකට තුනට නැම නැම ඉන්නේ. ඇයි මේ? එයාලගේ මත තමයි මගේ සතුට තියෙන්නේ. මගේ සතුට තියෙන්නේ එයාලා මත. එයාලා කරන කියන දේවල් මත. ඒකින්ද මම හැම වෙලෙම එයාලට ආයාචනා කරනවා. අනේ මේ දේ කරන්න එපා. මෙහෙම ඉන්න. මට ආදරෙන් කතා කරන්න. මගේ ළඟට වෙලා ඉන්න. නේද? අතන දුවන්න එපා. අර කරන්න එපා. මේක කරන්න එපා කියලා. ඉතින් ඒ මොකද මගේ සතුට නැති වෙයි කියන බයට. එතකොට අපි සතුට හදාගන්න ක්‍රමේ මේ වෙනකොට භාවිතා කරන සතුට හදාගන්න ක්‍රමේ පින්වත්නි මොන වගේ ක්‍රමයක්ද? අනුමත රඳා පැවතලා තියෙන ක්‍රමයක්. ඒක දුකට හේතු වෙන ක්‍රමයක්. ඉතින් ඒ ක්‍රමෙත් එක්ක අපි හරි පීඩාවට පත් වෙනවා. යම් විදිහකින් අපිට දෝරේ ගලාගෙන උල්පතකින් ගලන වතුර වගේ මේක ඇතුළෙන්ම සතුටෙන් පටන් අරගන්න ස්වභාවයකට පත් වුණොත් ආඩම්බරෙන් ජීවත් වෙන්න පුළුවන්. හ්ම්. ඔව් ඒ ඕනේ මට සතුට වෙන්න මගේ නගර මගේ උපකරණේ මට සතුට උපදිනවා දැන්. හරිද? හරියට ණය බරින් පීඩා වෙච්ච රටවල් වගේ තමයි ඔය අනිත් අය මතර අඳාපවතින අය නේද? ස්වයංපෝෂිත රටක් වගේ තමයි ස්වයංපෝෂිතයි. ඇතුළෙන්ම පෝෂණය වෙලා තියෙන්නේ. සමාධියකින් ලබා ගන්න සතුට ලබා ගන්න කෙනා ඇතුළෙන් පෝෂණය වෙච්ච එකයි. එයා කාගේවත් මතර අඳාපවතින්නේ නැහැ. එහෙනම් දැන් ඉතින් අපිට නේද මේ ටික මතක තියාගත්තොත් පූර්ව නිගමනයක් තියෙනවා බෑ පූර්ව නිගමනයක් තියෙනවා සමාධිය බෑ. ඒක හරියන්නේ නැහැ. භාවනාව මට හරියන්නේ නැහැ කියලා. අන්න ඒක කලින්ම අයින් කරන්න ඕනේ. හරිද? එතකොට දැන් කියයි නෑ හම්දුරනේ බෑනේ මම උත්සාහ කරානේ හරි ගියේ නෑ. හරිද? මම දෙසරයක් තුන්සරයක් උත්සාහ කළා බලන්න නිකන් ඉඳන් ඉන්නවා විතරයි. හරිද? පළවෙනියෙන් මම දෙන උපදේශ අනිවාර්යෙන් දවසකට වෙලාවක් අපි දැන් වෙන් කරගෙන තියෙනවා. භාවනා කරපු කාලය කියලා අපි කාලයක් දාගෙන තියෙන දිනපොතට ඒකයි මම මේ සමාධිය ගැන කතා කරන්න ගත්තේ මේ වෙලාවේ. අනිවාර්යයෙන්ම එක වෙලාවක් දාගන්න ඕනේ හැමෝම. ඇයි? නැත්තම් අපි මෝඩයි. හ්ම්. ඇයි මං කෙලින්ම කිව්ව මෝඩයි කියලා. කැමති වෙන එකක් නෑ නැත්තම්. හරිද? ඇයි මෝඩ කාගේ තැනටද වැටෙන්නේ? බල්පැටියගේ තැනට. හරිද? යම් උපකරණයක් තියෙනවා නම් ඒ උපකරණයෙන් වැඩක් ගන්න පුළුවන් නම් අපි ඒ උපකරණය පාවිච්චි කරනවා. සාමාන්‍ය ජීවිතේ. ඒත් අපිට ලොකු වැඩක් ගන්න පුළුවන් උපකරණයක් තියෙනවා. මේක පාවිච්චි කරන්නේ නැත්නම් මහා මෝඩයි කියන්නේ ඒකයි. එහෙනම් කවුරුත් තීරණයක් ගන්න ඕනේ මේ කියන්නේ මොකක්ද? මේ කියන්නේ කරන්න පුළුවන් දෙයක්, බැරි දෙයක් නෙවෙයි. එහෙනම් මම මේකට පුහුණු කරන්න ඕනේ ඉස්සෙල්ලාම බොහොම අමාරුයි. අපි යම් වෙලාවක් දාගන්න, ඒ වෙලාව දාගෙන මොකද කරන්න ඕනේ? ඒ වෙලාව තුල තීරණයක් ගන්න හරිද? භාවනා කරන්න පුළුවන් වුණත් බැරි වුණා. දැන් තමන්න ප්‍රායෝගික තැනට මම එන්න ඉන්නේ. හරිද? ස්ථීර වෙලාවක් දාගන්නවා ඒ ඒ සැලසුම් හදනකොට සතියට හදන්න ඒ කියන්නේ හුඟක් අයට සතිය දවස් පහ එක ආකාරයේ සෙන්සුරාලිද්ද වෙනස්. හුඟක් අයට. එතකොට සතිය දවස් පහට වෙනම සැලසුමක් හදාගන්න වෙලාවක් දාගන්න සෙන්සුරාලිද්දට වෙනම වෙලාවක් දාගන්න වැඩි ප්‍රවේලාවක් හරියි. හරි විදිහට නම් තුන් සැරයක්වත් උත්සාහ කරන්න කියලා තියෙන්නේ. දෙසරයක් පුළුවන් නම් ගොඩක් හොඳයි. නැත්නම් එක සැරයක්වත් කරන්න නැත්නම් ඒක ටිකක් නැත යනවා. හරි එන්න ඕන පළවෙනි තීරණය. පළවෙනි තීරණය නම් මම අනිවාර්යයෙන්ම හැමදාම භාවනා කරන්න වෙලාවක් දාගන්න ඕනේ. එක වෙලාවක් දාගන්න. ඒක අපි අර දිනපතේ ලිව්වේ නෑ. දිනපතේ භාවනා කරපු කාලය කියලා විතරයි. නමුත් මේකෙදී අපි එක වෙලාවක් දාගන්න. ඒ එක වෙලාවක් දාගත්තට පස්සේ ගන්න තියෙනවා පැය භාගයක් නම් දාගෙන තියෙන්නේ. මම නිෂ්කලංක තැනක වාඩි වෙනවා කියලා මම තීරණයක් කරා යන්නේ මම අහවල් වෙලා වෙනකන් එන්නේ නැහැ. ඒ ඉරියව්වෙන් නැගිටින්න එපා භාවනා කරන්න පුළුවන් වුණත් බැරි වුණා. ඔන්න දෙවෙනි උපදේශ වෙලාවක් දාගන්න ඕනේ. අර හුඟක් අයට වෙන්නේ මොකද්ද? ගියා ඉඳ ගත්තා. පටන් ගත්ත වැඩේ. දෙසරක් මෙහෙම වුණා. අද වැටෙන දවසක් අද හරියන්නේ නැහැ. හරිද? ඒක තමයි තීරණය. ඒක නැත්තම් මොකද වෙන්නේ? තීන විද්‍යාවේ නැතත් ටිකක් වෙලා ඉන්නවා නොසන්සුන් වගේ හිත හරියට විසිරෙනවා. ටිකක් වෙලා බලනවා උත්සාහයක් ගන්න බලනවා හිත එකඟ කරගන්න බෑ. මං තීරණයක් ගන්න මොකද? අදට මෙච්චරයි. මගේ උත්සාහය අදට මෙච්චරයි කියලා මේ තීරණය ගත්තේ කවුද? මං කැමැත්තෙන් භාවනා කරන්න ගියේ දැන් මාව අරගෙන එනවා මෙන් ආපහු. හරි. කලින්ම තීරණයක් කරා විනාඩි 10ක් පාන අදට මෙච්චරයි. අද හරියන්නේ නැහැ. අද බෑ. අද මෙච්චරයි පුළුවන් කියලා. හරිද? ඕක බාලගිරි දෝෂේ වගේ. හරිද? හැමදාම හොමයි. එහෙම නෙවෙයි මං යන්නේ තීරණය අරගෙන මේ වෙලාවේ මම සමාධියක් හෝ යම් කිසි වැඩක් මට ප්‍රයෝජනයක් තිබුණත් නැතත් මම මෙතනින් නැගිටින්නේ නැහැ නැගිටින්නේ නැහැ නැගිටින්නේ නැහැ කියලා දැඩි තීරණයක් ගන්න ඕන. දැන් වැඩේ වෙනවා එතකොට. හරිද? නැගිටින්න කියන්නේ මේ සඳහා වෙන් කරපු කාලෙම වෙන දෙයකට යොමු කරන්නේ නැහැ. දැන් බැලුව බැලුව බැලුව බැලුව භාවනා කරෙන්නේ නැහැ. හරි. භාවනා කරෙන්නේ නැතුව එතකොට මම මොකද කරන්නේ? හා. ඒක ඉන්නකවද? හරි. වෙන වෙන ඒවා කල්පනා කරන්නේ නැතුව ඉන්න ඕනේ. හුඟක් වෙලාවට කරන්න ඕනේ තමන්ගේ ජීවිතයේ අතීතය ගැන සහ දැන් මම මේ කිව්ව බලු පැටියාගේ කතාව ගැන එහෙම හිතන්න ඕනේ. හරි ධර්ම කරුණක් මෙනෙහි කර කර ඉන්න ඕනේ. නිකන් එතෙන්ට වෙලා වෙලාව යනකම් ඉන්න ඕනේ. ඒ තමයි අපි අපේ කයට දෙන දඬුවම. හරිද? අපේ කය කැමති නැහැ එක තැනක ඉන්න ටික දවසක් එහෙම ඉන්න පුරුදු කරන්න ඕනේ එක තැනක. ඒක එක තැනක නිකන් හරි ඉන්න පුරුදු කරපුවම කය ලෑස්ති වෙනවා වැඩේට. හරිද? අපි පුංචි දරුවන්ට කියන ක්‍රමයක් තියෙනවා. කය හොල්ලන්නේ නැතුව ඉඳ අදිෂ්ඨාන කරගෙන කියලා ටිකක් වෙලා යනකම් කොච්චරලා ඉන්න පුළුවන්ද බලන්න කියලා. එතකන් නිකන් හුස්ම එහෙම ගන්නලා Tamanට කොච්චර ඈත් වෙන වැඩි හිටියන්තෝක නරක නැහැ. හරිද? අපි ඉඳගත්ොත් නේද? ඉඳගන්නේ ඇද ඉරියව් වල හුඟක් අය. හරිද? ම්ම් එහෙම නැත්නම් කෙලින් ඉඳගෙන තමන්ගේ හුස්ම දිහා අවධානය යොමු කරගෙන හිත එහෙට මෙහෙට යන්න දෙන්නේ නැතුව කොච්චර වෙලාවක් ඉන්න පුළුවන්ද කියලා බලන්න කය හොල්ලන්නේ නැතුව. මම කියන්නේ පුංචි කට්ටියට අතක්වත් හොල්ලන්න බෑ, කකුලක්වත් හොල්ලන්න බෑ. ඉස්සෙල්ලා පහසු හිටියව කියලා ගන්න. මේ සමාධිය වඩන්න පුරුදු වෙන කට්ටියට මම මූලික කියන්නේ ඉස්සෙල්ලාම කයත් එක්ක සටනට යන්න එපා. අර විදිහට පුරුදු කරන් ටික ටික ටික ටික පටන් ගන්නකොට සටනට යන්න එපා. ඒකින්ද අවශ්‍ය නම් මේ මං ඉඳන් ඉන්න ගානක පුටුවක් වුණත් කමන්නේ අවශ්‍ය නම් පුටුවක් පුටුවක ඉඳ ගන්න. අපේ මේ පළවෙනි සටන මොකක්ද එක්කද? සිතත් එක්ක. හරිද? ඒතර සිතත් එක්ක මේ සටන් කරන්න යන වෙලාවේ කය අර විදිහට මං කිව්වා සැරෙන් සැරේ පුරුදු කරන්න කියලා. එක දැන තියාගෙන ඉන්න පුරුදු කරන්න, හෙල්ලෙන්නේ නැතුව ඉන්න. එහෙම පුරුදු කරගන්න තුරු භාවනාවේදී කයත් එක්ක සටනේ ආපු ගමන් භාවනාවට කවුරු හරි පරයන්කේ ඉඳෝලා අදාහොම ඉන්නවා කියලා කරලා කිව්වම ආයෙ කුඹුරු කොටනට වැඩිය අමාරුයි ඒක යනවෙන්ට පැත්ත පළත් එන්නේ නැහැ. ඒ වගේ තමයි අපේ හිතත්. හරි දෙවෙනි වතාවේ කැමති නැහැ යන්න. හරි. එහෙනම් එක තැන ඉන්න දැන් වෙලාව අදිස්ත්‍රාණ කරන් තියෙන්නේ. ඒ වගේ Tamanට පහසු ඉරියව්වක ඉන්න පහසු ඉරියව්වක ඉඳලා කිතා පහසු හැබැයි උඩුකය ඍජුව තියාගෙන මේ භාවනාව කියන්නේ මහා දුක්ඛ ස්කන්ධයක් නෙවෙයි. ඒක මහා මාරුවෙන් කරන්න ඕන දෙයක් නෙවෙයි ඒක ඒක රිලැක්ස් වෙන්න අපි පහසු වෙන්න කරන දෙයක්. හරිද? හිත සුවපත් කරගන්න කරන දෙයක්. ඒක නිසා පහසු ඉරියව්වකින්ද අත් දෙක තියාගෙන ඉස්සෙල්ලාම මුලදී පස්සේ පුළුවන් ටික ටික කාය සංසිඳෙන්න පුරුදු වෙනකොට පල්ලම් බහින්න ඕනේ. හරිද? ඒ කියන්නේ පහසුම ඉරියව්ව තමයි පුටු වලින් ඉරියව්වට වැඩිය පර්යංකය. ඒකයි බුදුරජාණන් වහන්සේ එහෙම ඉරියව්වක් අපිට ඇසිකල දෙලා තියෙන්නේ භාවනාවත් වර්ධනය වෙන හින්දා ඒ ඉරියව්ව එතකොටදී. හැබැයි උඩුකය ඍජුව තියාගෙන ඉන්න ඕනේ ඉඳගෙන මේ ආරම්භ කරන්න ඕන අපි සාකච්ඡා කරලා තියෙන කමටහනක්. අසුබ හෝ මොකක් හරි එතකොට කාලය ඒ කාලය තුල යන්නේ නැහැ කියලා තීරණය කරලා තියෙන උඩුකය ඍජුව තියාගන්න ඍජුව තියාගෙන මේ කටයුතු ආරම්භ කරන්න ඕන. ආරම්භ කරගෙන කරගෙන යන්න ඕනේ. ඒකත් එක්ක දැන් අපි ස්ථීර වශයෙන්ම මේ වෙලාවේ කරනවා කියලා තියෙන්නේ නේද? මම මෙතන නැගිටලා යන්නේ නැහැ කියලා. දැන් කයට වද දෙන්නේ නැතුව මේ විදිහට එක අරමුණක ඉන්න ඊළඟට මේ තීන විද්‍ය කියන එකෙන් එන වදේ නැති කරගන්න විදිහයි මම ඊළඟට කියන්න යන්නේ. මේ කාලය තුල මේ ඉන්න තියෙන කාලය තුල මොකද කරන්න ඕනේ කියලා. අපි සක්මන් භාවනාව පුරුදු පුහුණු කරන්න ඕනේ. හරිද? සක්මන් භාවනාව ඔය චිත්ත සමාධියේ ආයන්න ආයන්න කියන අයට ඊටාම ඉහළ ලොකු වටිනාකමක් දෙන දෙයක්. කොහොමද අපි සක්මන් කරන්නේ? සක්මන් කිරීමෙන් ඒ කියන්නේ මූලිකව භාවනා කමටහනක් තුල වර්ධනය කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් සමාධියක් වඩන්න කෙනෙක් සක්මන භාවිතා කරන්න පුළුවන් අපූර්ව ක්‍රමයක් තියෙනවා. ඒකම කරන්න කියලා මම කියන්නේ. මූලික පටන් ගත්ත කෙනෙකුට එතන ඉඳගෙන ඉන්න ඕනෙත් නැහැ. දැවර කාලය තුල මගේ තියෙන ඉරියව්ව තමයි මම නිදියන්නේ නැහැ. එක්ක මම ඇවිදිනවා, එක්ක මම වාඩි වෙලා ඉන්නේ කාලේ තීරණය කරගෙන පැය ඉන්න දවසකට පැය. එතෙන්ට යන්නේත් ඒ වගේ අදිෂ්ඨානයක් අරගෙන. මේ වෙලාව වෙනකම් මම එන්නේ නැහැ හෙල්ලෙන්නේ නැහැ. හරි. ඉඳගෙන හිටියා කිසිම දෙයක් වෙන්නේ නැහැ. දැන් කෙරෙන්නේ නැත්තම් මොකද? නැගිටිනවා. නැගිටින්න පින්නත් නේ කය දැනි දැනි. හරිද? මේ බලන්න මම මෙහෙම කියන්නම්. සමාධිය කියන්නේ එක අරමුණකට හිත ගන්න එක. හැම තැනම විසිරෙන හිත මූලිකව අරගෙන මේ බම්බයක් විතර වෙච්ච කය විතරක් තියාගන්න පුළුවන් නම් හොඳ නැද්ද? නේද? මේකට හරිම ලස්සනයි මේ මේ මේ දීලා තියෙන උපදේශය හරි අපූර්ව තර්කානුකූලයි ඒක අපේ කයේ දැනීම් තියෙන්නේ අපිට සිත ඒ දැනීම් තියෙන තැනුත් එක යෙදුනොත් විතරද නැද්ද ඇයි ස්පර්ශය කියලා කියන්නේ වේදනාව ඇති වෙන ස්පර්ශය කියලා කියන්නේ බාහිර ආයතනයක් අභ්‍යන්තර ආයතන විඥාණයත් එකතුව. ඒතර විඥාණය එයදුන් නැත්නම් හුස්ම ගන්නවත් අපිට දැනෙන්නේ නැහැ. දැන් මෙච්චරලා හුස්ම ගන්නවා දැනුනේ නැත්නම් එහෙ විඥාණය නෑ. ඇස් පියනවා දැනුනේ නැත්නම් මේ එහෙ විඥාණය නැති හින්දා. එතන යෙදුනේ නැති හින්දා. එතකොට එහෙනම් කයේ කය මට දැනෙන්නේ දණිහ දැනෙන්නේ දණිහට හිත ගියාම. කකුල දැනෙන්නේ කකුලට හිත ගියාම. නේද? කයේ දැනීම හැම වෙලේම මම දැනි දැනි වාසය කරන්න පුරුදු වුණොත් ඒක තේරුම මොකද්ද? මං කය තුල ඉන්නවා කියන එක. හිත කයෙන් පිට යන්න දෙන්නේ නැතුව එයා හැමතැනම දුවන එක්කන ඉස්සෙල්ලාම අර දිගේලි කරනවා වගේ නේද? අනික කැලේ ඉන්න අලිය ඇල්ලගෙන අරගෙන ඇවිල්ලා මොකද කරන්නේ? බැඳලා යම් කිසි සීමාවකට ඉස්සලා කොට කරන්නේ. මේක තුල ඉන්න පුරුදු වෙන්නවා. නේද? ඊට පස්සේ තව එක තැනකට එන්න පුළුවන්. ඊට පස්සේ වැඩ කරන්න පුළුවන්. එහෙනම් වැඩ ඔක්කොම කරන්න ඉස්සලා මේ හිත අඩුම තරමේ මේන්න මේ සීමාව හිර කරන්න. හරිද? ඒක හරිය අපූර්ව අත්දැකීමක් වෙයි. හරි භාවනා ඉරියව්වෙන් නැගිටින වෙලාව නැගිටින්න දැන් හදන්න මම හිතුවා මම මේ ඉන්නේ භාවනා ඉරියව්වේ කියලා දැන් නැගිටින්නයි හදන්නේ දැන් මම මෙහෙම ඉන්න කෙනා දැන් මට ඇති දැන් මට තේරෙනවා මේ බෑ මේ මුකුත් කරන්න බෑ දැන් තියෙන තත්ත්වය හැටියට දැන් මට නැගිටලා යන්න වෙනදා නම් මට දැන් දැන් කුස්සිය මතක් වෙනවා තේ මතක් වෙනවා හරි හැවිදින්න මතක් වෙනවා එක එක ඒවා මතක් වෙනවා දැන් ගිහිල්ලා එක එක ඒවා කරන්න. ඒ වගේ වෙලාවක මම කරන්නේ නැගිටින්නේ නැහැ. දැන් මම මේ මෙහෙම තියෙන අත උස්සන්න යන්නේ. ඒකට දැන් තමන්ගේ අත උස්සනකොට මොකද වෙන්නේ? වම් අත උඩ දකුණු අත තිබුණා නම් හරි මේ අත උස්සනකොට දැනෙනවා උස්සනවා කියලා. මම භාවනා කමටහනෙන් පිටට යන්න දෙන්නේ නැතුව මේ අතේ දැනීමේ හිත තියාගෙන අත උස්සනවා. හරිද? අතේ දැනීමේ හිත තියාගෙන අත උස්සන හිමින් දැන් මේ. ඒස්වා. දැන් මට අපි දැන් මෙතන තියෙන වතුර වතුර ටිකක් බොන්න කියලා වතුර බෝතලේ කියලා වෙන්දා වගේ භාවනා කර කර හිටියා ඇස් ඇරියා හරිද මම වටපිට බැලුවා හ්ම් බල්ලේලා ඒ බල්ලා ගත්ත වතුර බෝතලේ දබින් ගාලා නේද අරගෙන ගිඩි ගිඩි ගාලා බීගෙන ගියා එහෙම නේද අපේ කට්ටිය සාමාන්‍ය නේද එහෙම නෙවෙයි මේ සැරේ හරිද මේ සැරේ කොහොමද මෙයා මෙහෙම හිටියා දැන් වතුර ටිකක් බොන්න යවන්න ඕනේ නැත්නම් නැගිටලා යන්න ඕනේ ඒ ඔක්කොම කරන්න කලින් කොහොමද හිමියෙන් අත උස්සන අතේ දැනීමත් එක්ක හරිද? එතකොට බොහොම සංවරව. හරිද? මොකද දාගෙන තියෙන වෙලාවනේ. දාගෙන තියෙන වෙලාව මම සංවරව ඉන්න. අනිත් වෙලාවට එහෙම ඉන්න ඕනේ නැහැ. එහෙම වැඩ කරන්න බෑ අපිට. මම වෙන් කරගත්ත වෙලාව මම හිමින් අත ඉස්සුවා. අත උස්සලා අරගෙන ගියා. මෙහෙම අරගෙන යනකොට මට දැනෙනවා අර යනවා දැනෙනවා. මේ දැනීම් තුළ හිත තියන්න. හරි කරලා බලන්න කොච්චර කොච්චර මේ සමාධියට ඉක්මන් තල්ලුවක් මේකේ. ගොඩාක් ඉෆෙක්ටිව් මේ වැඩේ. කරලා බලන්න මම මේ කියන හින්දා. මේක මෙහෙම අරගෙන දැන් වතුර බෝතලයට අත දෙනකොට ඔන්න මට දැනෙනවා වතුර බෝතලයට අත තිබ්බා. හරිද? ඊට පස්සේ මම මේ හිමිතරේ ගත්තා. අරගෙන මේ කරනකොට ඔම් මේ අත වැදුනා දැවුනා. හරිද? ඊට පස්සේ මම දැන් බොණ්ඩ යන්නේ. තොලේ වතුර බෝතලේ වැදුනා දැවුනා. වතුර ඇතුළට යනවා දැවුනා. බඩට පවා යනවා දැනෙනවා. ඒ වගේ ශාරීරික දැනීමක් තුල ඉඳගෙන වැඩ ටිකක් කරන්න අර වෙලාවේ අවශ්‍ය නම් ඇවිදින්න පුළුවන්. ඊළඟට කෙලින්ම වතුර ටිකක් බිල දැන් නැගිට. දැන් නැගිටිනකොට මොකද වෙන්නේ? මට මෙහෙම තියෙන අත් දෙක දැන් මගේ දණහිට තියන්න ඕන. හරි මෙහෙම අත් දෙක අරන් ගිහින් දණහිට තියනකොට දණහිට තියනවා වගේ දැනුණා. ඊට පස්සේ කකුල ඔස්සලා ගත්තා. ඔස්සලා අරගෙන නේද? නැගිට්ටා. නැගිටලා කෙලින් හිට ගන්න ඕනේ. හරි. කෙලින් හිටගෙන පැතලි රළු රළු ගොඩලි නැති තැනක් තෝරගන්න ඕනේ. කලින් එක තෝරගෙන ඉන්න. ඒ කරලා කෙලින් හිටගෙන දැන් මේ දෙක කකුල් දෙක කියලා හිතන්න. මේ දෙක කකුල් දෙක නම් මොකද වෙන්නේ? ඉමීන් සැරේ දැන් විලුඹ උස්සන්නයි යන්නේ. විලුඹ උස්සනකොට මොකද වෙන්නේ? මේ දෙක කකුල් දෙක නම් විලුඹ උස්සනකොට දැන් මේ පොළව නම් පොළවෙන් මේ විලුඹ උස්සනකොට ඉස්සුනා කියලා දැනෙනවා. අයින් වෙනකොට පොළවෙන් අයින් වෙනවා මේ කකුල. එතකොට මේ කකුලට හොඳට බර දැනෙනවා. හරි ඊට පස්සේ අරයි යනකොට මේ කකුලට බර දැනෙනවා ගෙනියනකොට මගේ මස් පිඩු වලට ගෙනියනවා කියලා දැනෙනවා ඊට පස්සේ මෙහෙම තියනවා තියනකොට වැලි ඇනුණා ගල් ඇනුණා දැනෙනවා හරිද ඒන්න ඒ දැනීමත් එක්ක ඒක තියනකොට මේක ඉස්සෙනෝනේ සාමාන්‍ය ඇවිදීමක් මේක ඊටාම හිමින් හැබැයි හිමින් පුළුවන් තරම් හිමින් කරන්න කරන්න කරන්න කරන්න කරන්න කරන්න දැනීම් ප්‍රමාණය දැනෙනවා වැඩි හරිද එතකොට මෙහෙම තිබ්බා තියලා ඊළඟක මෙහෙම උස්සනවා හරි උතනට ඉස්සුණා කියලා දැනන මේ විදිහට මේ දැනීම් ටිකේ එහාට මෙහාට යනවා. ගිල හැරෙනකොටත් දැනි දැනි හැරෙනවා. ආපහු මෙහාට යනවා. දැන් මේ සක්මන සක්මන භාවනා කමඨහනට භාවනාව කර කර ටික කමඨහනට යන්න එපා. පස්සේ පුළුවන් ඒක. ඇයි අපි කමඨහන එපා වෙලානේ අපි හිටියේ. කමඨහනෙන් මම අයින් වෙච්ච ඉඳන් මට නැගිටින්න උනේ. ඒ කියන්නේ වෙහසයිනේ. ඒකින්ද වෙන කොහෙටවත් යන්න දෙන්නේ නැතුව හිත එහෙට මෙහෙට දැන් අපිට වෙන්නේ මොකද අපි යන්තම් ඒකාග්‍ර වීගෙන ආවා එනකොටම කම්මැලිකමක් හරි මොකක් හරි ආවා තීන මිද්දේ හිඳ ඇති ඇගලුනේ හිත මම මොකද කියන්නේ අස්සල් ඔක්කොම කළා කාමචන්දට යවුවා නේද එහෙම නැතුව ඔය විදිහට සක්මන හිමින් කරන්ඩ හරිද අඩි 15ක විතර තීරුවක් හොයාගෙන ආපහු හැරෙනවා ආපහු මෙහාට යනවා ටිකක් වෙලා යද්දී හොඳට තේරෙනවා ඉස්සෙල්ලාම අඩි දෙකක්වත් යන්න අමාරුයි හරි නමුත් දැඩි තීරණ කරගෙන හිමින් හැම දැනීමක්ම දැනි දැනි දැනි දැනි යන්න උත්සාහ කරන්න සක්මනේදී එහෙම කරන ටික වෙලාවකින් තේරෙයි චූටි දාඩියක් වගේ දායි දාලා නේද? තේරෙයි හිත නිකන් ගොඩාක් එක වුණා වගේ කියලා. එතකොට ආයෙ ඉඳගෙන භාවනා කරන්න. ආයෙ ඉඳගත්ත ගමන් චුට්ටකින් ආයෙ නිදිමතේ සමහර විට. එහෙම නැත්නම් ආයෙ ඉක්මනට සක්මන්ට එන්න, ආයෙ භාවනා කරන්න, ආයෙ සක්මන්ට එන්න. දැන් හරි. දැන් මට පය දෙකක් වුණත් පුළුවන්. ඇයි? එක තැනක ඉඳගෙන ඉන්න ඕනේ නේද? පුළුවන් තරම් සක්මන කරන්න. ඒ කාලය ඇතුළත කිසිම බාහිර අරමුණක් ගන්න එපා. සමහර අයට සක්මන් කරනකොට මම බලාගෙන ඉන්නවා. මේ හිමි යනවා මේ මෙහාට. ගිහලා දැන් හැරෙන තැන එනවනේ. හැරෙන ටිකට <laughs> බලලා තමයි හැරෙන්නේ. හරිද? අපිටම තේරෙන්නේ බලන්නේ නැතුව ඉන්න කොච්චර අමාරුද කියලා. හරිද? එතකොට තණ්හාව තේරෙන්නේ එතකොට. ලෝකේ බලන්නේ නැතුව ඉන්න බැරිකම මේ තියෙන්නේ. හරිද? එතකොට අපි ඍජුවම මොකක් එක්කද මේ සටන් කරන්නේ? කාමචන්දයත් එක්ක. නේද? මොකක්ද මේ මෙහෙම බැලීමේ තියෙන අරමුණ? කාමචන්දය. නේද අර කාගේ වැඩද පොඩ පහුරු ගාලා බලන්න හදන්නේ කුකුලගේ වැඩේ පහුරු ගාලා බලන්න හදන්නේ හරි ඉතින් ඒකින් දා ඔන්න ඔය විදිහට සක්මන් භාවනාව අපේ සමාධියට ලොකු හේතුවක් වෙනවා සමාධිය ගැන තොරතුරු හොයාගන්න පොත්පත් වලින් පැහැදිලිව මේ වැඩේ මොකක්ද අපි ප්‍රායෝගික වැඩක් ගැන කතා කරනවා අපි හැමදාම එහෙනම් අද දවසේ පැවරුම ඕක හෙට අපි මේක ගැන ආයෙ කතා කරනවා ඒ කතා කරනකොට අපි කරලා තියෙන්න ඕනේ. කරලා තියෙන කෙනා තමයි වැඩේ තේරෙන්නේ. අද අනිවාර්යයෙන් දැන් ආස හිතෙන්න ඕනේ මේක කරලා බලන්න. නේද? මේ විදිහට භාවනා කරලා බලන්න ඕනේ කියලා ගොඩලා සක්මන් කරන්න. හරි උදෑසනක නැගිටලා හරි පැය භාගයක් විතර මේ විදිහට හිත එකඟ කරනකොට ශරීරයත් එක්ක එක විනාඩි 10ක් චිත්ත ඒකාග්‍රතාවයක් එක ඉඳලා උදෑසන වැඩ ටික අරඹන්නකො බලන්න. මුළු දවසම ප්‍රබෝධමත්. හරිද? ඊළඟට අපිට තියෙන ඒක චිත්ත පීඩා තියෙනවනේ එක එක එක එක කෝලං හින්දා තියෙන චිත්ත පීඩා තියෙන්නේ හරිද ඒවා ඔක්කොම නිකන් දවසකට සැරයක් අසනීපකාරයේ පෙත්තක් බිව්වා වගේ හරි වේදනානාශකයක් බිව්වා වගේ ඔක්කොම යට ගිහලා අරවට අර දෙන වටිනාකම් ගොඩ වේ අයින් වෙලා යනවා අපි අනුන්ගේ දේවල් වලට හරියට වටිනාකම් දෙන මිනිස්සු අන්න ඒ වටිනාකම් දෙන ඒවා අඩු වෙලා යනවා ඒ කියන්නේ ඒව යුතුයකම් කරනවා හරියට නමුත් ඔය ඉතින් ඊට වැඩිය ඕවා ගැන මට හිතලා මේ ඒවත් එක්කම අරෙන්ඩ හදන්න දෙයක් නැහැ. ඉතින් පරණ ප්‍රශ්න ටික එහෙමම තියෙනවා. ඒක වෙනම කතන්දරයක්. නමුත් පරණ ප්‍රශ්න මෙහි නැහැ දැන්. හරිද? ඒවට උදව්ත් කරනවා, හැමදේම කරනවා. මේ මගේ ඇතුලෙන් මම ඉන්නේ බොහොම බොහොම නිදහසේ ශක්තිමත් කෙනෙක්. කය ශක්තිමත් කරන කෙනාගේ කය දිහා බලපුවාම කෙනෙක් හොඳට පුෂ්ටිමත් හැදිලා ඉන්නවා. එයා පහන්සු දේහධාරී පුද්ගලයෙක්. බොහොම නේද? මිනිස්සුන්ට එකපාරටම නේද පෞරුෂයක් තියෙන බව පේනවා. හැබැයි එයා වැඩ කරන්න ගියාම සමහර විට එයාගේ පෞරුෂය නෑ නේද? එතකොට තමයි සමහර මිනිස්සුන්ට තේරෙනවා හරකුන්ගෙත් ඉතින් ශරීරය හොඳයිනේ කියලා. හරිද? නේද? කුළු හරකුන්ගේ ශරීරය හොඳයි කියලා. ශරීරය ලොකුවට තිබ්බන්නේ නෑ මේන මහා වැඩ නැති කෙනෙක් කියලා. හැබැයි සිත ওই විදිහට ශක්තිමත් කරගන්න අය ඉන්නවනම් ඒ ශක්තිමත් කරගන්න අයගේ ක්‍රියා සහ වචනය තුලින් කය කෙසේ වෙතත් එයාට ලොකු පෞරුෂයක් ලොකු පෞරුෂයක් ඇති වෙනවා. ඇයි? ඒ ක්‍රියා සහ වචන තුළ නොසන්සුන්කම් නැහැ. සමාධිය ওই විදිහට වර්ධනය කරගන්න කෙනෙකුට ප්‍රශ්නයක් එනකොට අපිට සාමාන්‍යයෙන් ප්‍රශ්න හැමුවේ නිවැරදි තීරණ ගන්න බෑ. නේද? හුඟක් අය අනිත්‍යයට නම් දෙන්නවා උපදේශ ඒවල බැනුනොත් අහනවා පස්සේ නේද වෙන පවුලක දෙන්නේ තරහ වෙලා ඉනකොට අපේ අම්මේ කියන්න දන්න දේවල්. හරිද? මෙහෙමයි මෙහෙමයි කියනවා. හැබැයි Tamanට වැඩේ වෙන දවසට කරගන්න බෑ. හේතුව තමයි තමන්ගේ නොසන්සුන්කම් තමන්ගිට අකුසලයේ අනුන්ගේ පෞලි ප්‍රශ්නේ තමන්ට අකුසලයක් නෙවෙයි ඒකින්ද හොඳට සිහිය තියෙනවා කියලා දෙන්න පුළුවන් තමන්ගේ ප්‍රශ්නේ ලායනලා මුණ දෙන්න බැරි අන්න අර කියන අකුසලය තියෙන ඇත්ත වහන ගතිය හින්දා හැබැයි තමන්ට ප්‍රශ්නයක් වෙන වෙලාවක සමාධිය වඩන්නකොට අර වගේ නොසන්සුන්කම් ඇති වෙන්නේ නැහැ ඒකින්ද එයා දන්නවා හරියටම ගන්න ඕන තීරණේ ඒ කියන්නේ තීරණ වැහෙන්නේ නැහැ හරිද ජීවිතයේ හරීම අපූර්වට අවශ්‍ය කරන ඉලක්ක වලට අරයන්ද මේ සමාධිය පුරුදු කරගෙන කරන්න පුළුවන්. සමාධිය පුරුදු කරන කෙනෙකුට අපේ පින්නත් නේ අපි බලන්න මේකට බාධා වෙන්නේ කාමච්ඡන්ද. මේකට බාධා වෙන්නේ ව්‍යාපාද. මේකට බාධා වෙන්නේ තීන මිද්ද. උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන ඒවා. ලෞකික ජීවිතේ වැඩක් කරන්න ගියාම එක දිගට මොනවද බාධා වෙන්නේ? ලෞකික දියුණුවට කරන වැඩක් කියලා හිතන්න. මොනවද බලන්න බාධා වෙන්නේ? වෙනත් ආසාවල්. ව්‍යාපාරය දිනු කරගන්න බෑ වෙන ආසාවල් ආවා. නේද? පාඩම් එක දිගට පාඩම් කරන්න බෑ රූප වාහිනියට තියෙන ආසාව. එහෙනම් පැහැදිලිවම ලෞකික අරමුණට යන්න කෙනෙකුට බාධා වෙන්නේ කාමච්ඡන්දය. සහ ව්‍යාපාදයත් එහෙමමයි. දැන් තරහ ගියොත් මුකුත් වැඩක් කරගන්න බෑ. එහෙනම් අපි යන ගමනේදී අපිට තරහ ගියාම මුකුත් කරගන්න බෑ. ඊළඟට පැහැදිලිවම කම්මැලිකම. මේ මේ වැඩේ ශස්ත්‍රීක කරගන්න බැරි තමන්ගේ තුන තියෙන නිදිමත ගතිය, ඇකිලෙන ගතිය කම්මැලිකම. ඊළඟට නොසන්සුන්කම. සහ පසුතැවීම. ඊළඟට මම මේ යන ඉලක්කය පිළිබඳ තියෙන සැකය. එතකොට අපි උද්දාමයටපත් වෙන්න ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තුළ මේ කරලා තියෙන සාරාංශගත කිරීම. හරිද? අරමුණට බාධා විය හැකි සියලු දේ කාරණා පහකට ගොනු කරලා අපිට දීලා තියෙන්නේ. ඒක නැතිකරන්න හිත පුහුණු කරන වැඩපිළිවෙලකුත් දීලා තියෙනවා. පුංචි ළමයෙකුට පොඩි කාලේ ඉඳන් සමාධියක් ඉගෙනුවොත් අන්න ඒ කෙනාට විශාල අරමුණකට යන්න පුළුවන්කම තියෙනවා. හරි. අපි හැම වෙලෙම හරි මම මේ දැන් අවසාන වශයෙන් මතක් කරන දේශනාවේදී අද චිත්තයක් තියාගන්න හිතේ. හරි. මං කොයි වගේ කෙනෙක්ද? හරි. මං අහන මේ අත්තන්ගේ මම දැන් මෙහෙම ඉඳගෙන බණ කියනවා. මෙයාලා කැමතිද? මම මෙහෙම ඉඳගෙන බණ කියන මෙහෙම කියනවට කැමති නෑ. නේද? එහෙම කැමති නෑ. නේද? ඒ වගේම මං නිදිය නීරිය මට මෙතන කරලා පෙන්නන්න බෑ නේද? නිදිය නීරියවෙන් මෙහෙම නිදිය නෑ අතට හොඳට මේ වෙලා ඉන්නවට කැමතිද? නෑ. ඒ ඉරියව් මොනවද? ඒ ඉරියව් අපේ හැකිලිච්ච ගතිය. හරි. මම කෙලින් කෙනෙක්. හරි හැම වෙලේම මේ හිතේ තියෙන අන්නේ නිකන් ඍජු ගතියක් තියාගන්න ඕනේ. භාවනාවේදී හැම වෙලේම මේ යටිතල්ල උඩුතල්ලට ගෑවෙන්න තියාගන්න. හරිද? පුළුවන් චුට්ට තද කරගත්තට කමන්නේ. තීන විද්‍යාව පටන් ගන්නකොට මේක අතහැරෙනවා. හරිද? නිින්ද ගිහින් නැහැ තාම. ඒ වුණාට ටිකක් වෙලා යනකොට පල්ලෙහාට වැටෙනවා. හරිද? ඒ පල්ලෙහාට වැටෙනකොට දැනගන්න ඕනේ මට මදි. නේද? වීර්යය මදි කියන එන්නේ. හරිද? ඒ වගේ දැන් මගේ ජීවිතය ගැන මට අදහසක් ඇති කරගන්න බලන්න යම් ගැඹුරු යෝගියෙකුගේ ඉරියව්වක් හැම වෙලෙම හිතේ තියාගන්න. දැකලා තියෙනවද එහෙම ලියව? නේද? කෙලින් ඉන්න. නේද? අත්දකින්න කෙලින් තියෙන නේද? නේද? හොඳ අදහසක් තියාගෙන මේ තමයි මගේ ඍජු ගතිය. මේ මේ ගතියෙන් තමයි මම හැම වෙලෙම ඉන්නේ. හරිද? මම සමාධිගතයි. මේ වැඩක් කරද්දී පවා කතා කරද්දී කාත් එක්කත් මම හරියටම අරමුණේ හරියටම කෙලින් ඉන්න කෙනෙක්. මේ මේ මේ විදිහට ගන්න මේ වීරය මේ විදිහට ගන්න මේ අදිස්ථානය මේ විදිහට තියෙන මේ හයිය හැම වෙලෙම ජීවිතයට සම්බන්ධ කරගන්න. හැම වෙලෙම මම ශක්තිමත් ඉන්න කෙනෙක් කියලා මේ සමාධියත් එක්ක අපිට අන්න ඒ වගේ හයියක් දැනේ. ඒ වගේ ලොකු ශක්තියක් අපිට දැනේ. අපි හෙට මේ ගැන කතා කරමු. තවදුරට ප්‍රායෝගික, ඉතා ප්‍රායෝගික පැත්තක් මේ කතා කරන්නේ. එහෙම නැතුව මේ ශාස්ත්‍රීය කරුණු ගැන පස්සේ කතා කරමු. ඒ ඇති වෙනකන් කතා කරලා කතා කරලා ඒව ගැන තර්ක කර කර ඉන්නේ. ඒකින්ද සක්මනත් එක්ක සක්මන් භාවනාව අද කරලා බලන්න. සක්මනත් එක්ක භාවනාව කරලා බලන්න. යම් කිසි ඉගෙනගත්ත භාවනා කමටහනකින් ආනාපාන සතිය හරි අද කරන්ඩ අද කරන ටිකේ ටිකට එන ගැටලු සතිය පුරා අපි සාකච්ඡා කරමු. ජීවිතයට ලෞකික ජීවිතයට එකතු කරගන්න විදිය ගැන සාකච්ඡා කරමු. හොඳයි. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති සම්මා සම්බුදු සරණයි